හේතුප්පච්චයෝ ආරම්මනප්පච්චයෝ අධිපතිප්පච්චයෝ අනන්තරප්පච්චයෝ සමනන්තරප්පච්චයෝ සහජාතප්පච්චයෝ අඤ්ඤමඤ්ඤප්පච්චයෝ නිස්සයප්පච්චයෝ උපනිස්සයප්පච්චයෝ පුරේජාතප්පච්චයෝ පච්ඡාජාතප්පච්චයෝ ආසේවනප්පච්චයෝ කම්මප්පච්චයෝ විපාකප්පච්චයෝ ආහාරපච්චයෝ ඉන්ද්‍රියපච්චයෝ ඥානපච්චයෝ මග්ගපච්චයෝ සම්පයුත්තපච්චයෝ විපයුත්තපච්චයෝ අත්ථිපච්චයෝ නත්ථිපච්චයෝ විගතපච්චයෝ අවිගතපච්චයෝති පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ දහම හේතුඵල ධර්මතාව විග්‍රහ කරපු දහම බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තුව හේතුඵල ධර්මතාව තේරුම් කර දීම හේතුඵල ධර්මතාව හරියට අවබෝධ කර ගැනීම සිද්ධ වෙන්නේ සෝවාන් ආදී මාර්ගඵල සමංග පෙරපසු නොවි ඒක හරියට අවබෝධ කරගත්තොත් බුදුරජාණන් වහන්සේ කියපු තැනට සිවණක් පිරිස පැමිණියා වෙනවා කෝලිත උපතිස්ස දෙපළට යේ ධම්මා හේතුප්පබව කියන මේ සතර පද සංක්ෂිප්ත දේශනාව ශ්‍රාවකයෙකු විසින් ප්‍රකාශ කරනකොටම මගපර නිවන් සුව අවබෝධ වුණේ ඒක තුල ඒ බුද්ධ වචනය තුල ඒ අස්සජී මහරහතන් වහන්සේගේ අවබෝධයේ ස්වභාවය සංක්ෂිප්ත කරලා දේශනා කිරීම තුළ බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච හරය සියල්ලම ඇතුළත් වෙන නිසයි. හේතුඵල ධර්මතාව බුදුරජාණන් වහන්සේ ක්‍රම කීපයකට දේශනා කරලා තියෙනවා. දැන් එතකොට ධර්මාවාදයක් මම කියන්නේ මේ දේශනාවම තමයි ධර්මාවාදය. දැන් බුදුරජාණන් වහන්සේගේ ඕවාද ප්‍රාතිමෝක්ෂය කියලා තියෙනවා. කාන්ති පරමං තපෝතිතික්ඛාදී වශයෙන් ආයේ මෙහෙම හික්මෙන්ද හික්මෙන්ද කියලා දෙයක් නැහැ කෙලින්ම කියන්නේ ඉවසීම තපස මේවා තමයි පවත්වා ගත යුතු ගුණ කියලා අවවාදය අවශ්‍ය කරන මඟ පෙන්වීමත් එක්ක එකටමයි ඒ නිසා ධර්මානුශාසනාවත් අවවාදයයි එයින් ගත යුතු හරයයි සියල්ලම ඒකරාශි වෙලා සම්පින්දණය වෙලා තියෙන්නේ. ධර්මයේ පිළිබඳව හිතන කෙනෙකුට අමුතුවෙන් අවවාදයක් අවශ්‍ය නැහැ. එයා ඒ ධර්ම කාරණයක් පාසා හිතනවා නම් අවධානය යොමු කරනවා නම් ඒකම තමයි එයාට අවවාදය. ඒ අනුව මේ හේතුඵල ධර්මතාව බුදුරජාණන් වහන්සේ සංක්ෂිප්ත ක්‍රමය, මධ්‍යම ක්‍රමය, විස්තර ක්‍රමය කියලා ශීර්ෂ තුනකට විග්‍රහ කරලා තියෙනවා. දැන් දුක්ඛාදී චතුරාර්ය සත්‍ය විග්‍රහය හේතුඵල ධර්මතාව සංක්ෂිප්තව කරන ලද විග්‍රහය. අවිජ්ජා පත්‍ය සංඛාරාදී වශයෙන් කිරණ විග්‍රහය හේතුඵල ධර්මතාව මධ්‍යම වශයෙන් විස්තර කරලා දේශනා කරපු ක්‍රමය. අතිශයින් විස්තරම දේශනාව තමයි අද ගොඩාක් වෙලාවට අහන්න ලැබෙන්නේ නැති අනන්ත ණය සමන්ත ප ဋ ාණ මහා ප්‍රකරණේ සඳහන් වෙන අර මාත්‍රුකා කළ හේතු ප්‍රත්‍යාදී විග්‍රහ වෙන ප්‍රත්‍ය 24ක හැඳින්වීම විග්‍රහය චතුරාර්ය සත්‍යයත් ගොඩක් වෙලාට අහන්න ලැබෙනවා පටිච්ච සමුප්පාදයත් ඒ වගේම අහන්න ලැබෙනවා මේ ප ဋ ාණ දේශනා ක්‍රමය තමයි අපට ගොඩාක් වෙලාවට මගහැරිලා ගිහිල්ලා තියෙන්නේ. මොකද ඒක ගැඹුරුයි, විස්තරයි, බුද්ධිමතුන්ගේ බුද්ධ විෂයට බොහොම ගෝචර වෙන්නේ. සීල සමාධි ප්‍රඥාත් එක්ක දියුණු වෙච්ච බුද්ධිමතුන්ට. ඒ අනුව අද බලාපොරොත්තු වෙන්නේ ඒ පිළිබඳව විග්‍රහයක් කර දීමට. අපි මේ ප ဋ ාණ දේශනාව එක තැනක පවත්වලා එතන හිටපු කෙනෙක් කියව එයා ගොඩක් මනස දියුණු කරලා ඉන්න කෙනෙක් එදා මේ ප ဋ ාණ දේශනාව අහන්න මාතෘ දිව්‍ය රාජයාත් වැඩියා කියලා. ඒ තරම් මහා ප්‍රාතිහාර්ය පෑවෙන දේශනාව. බොහොම අවධානය යොමු කරලා තේරුම් තේරුම් ගන්න බැරි නම් ඒක වැඩක් නෑ කියන එක නෙමෙයි නිවන් මාගේ වැඩ කරන කෙනාගේ ස්වභාවය අමාරුවෙන් හරියි ඒක අවබෝධ කර ගැනීමට පේ වෙන එක, කැප වෙන එක, උත්සාහවත් වෙන එක, උදව් ලබාගෙන. එම නිසා පින්දීමේ චාරිත්‍ර ආශිර්වාද සීරස ආදී මෙතනදි මුල් තැන ගන්නවා. ඒ සියල්ලට ප්‍රථමයෙන් ඒ සියල්ලම සඵල වීමට අවශ්‍ය කරන මනස එකඟ කරගෙන පුළුවන් උපරිමයක් තේරුම් කර ගැනීමට අදිෂ්ඨාන කරගනිමු. දැන් පටිච්ච සමුප්පාදය පිළිබඳව බුදුරජාණන්සේ දේශනා කරලා තියෙන්නේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති මෙන්න මේක තියනකොට මේක හට ගන්නවා මේ හට ගැනීමෙන් තමයි මේ දේ හටගන්නේ කියලා අවිද්‍යාව ඇති කල්ලි සංස්කාර සංස්කාර හට ගැනීමෙන් ප්‍රතිසන්දි විඥානය සංඛාරපච්චය විඥානං කිවේකයි තබ්භාව භාවී භාවාකාර මත්තෝපලක්ඛිතෝ පටිච්ච සමුප්පාදනයෝ ඒ කියන්නේ නිර්වචනයේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳව මේ මේ ස්වභාවය නිසා මෙන්න මේ ස්වභාවය ඇති වෙනවා කියලා ඒක දේශ මාත්‍රයකින් ਸਰව සම්පූර්ණ නෙමෙයි දේශනා කොට වඳාල හේතුඵල ධර්මතා විග්‍රහය පටිච්ච සමුප්පාදය ඒ කියන්නේ අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා. කීව මිසක් අවිද්‍යාව තනියම හිතක පහළ වෙන්නේ නැහැ නේ තව ඒත් එක්කලා වැඩ කරනවා. ඊළඟ සංස්කාර කියනකොට චේතනාව තනියෙන් වැඩ කරන්නේ නැහනේ. ඒත් එක්කලා කුසල් හිතක් නම් ඊට ගැළපෙන විදිහට අකුසල් හිතක් නම් ඊට ගැළපෙන විදිහට තව චෛසික මණ්ඩුල්ලක් වැඩ කරනවා. නමුත් මේකේ ඒකදේශීය ප්‍රධානත්වයේ සලකලා කිව්ව අවිද්‍යාව නිසා සංස්කාර සංඛ්‍යාත සංස්කාර නම් වූ කුසල අකුසල චේතනා වැඩ කරනවා කියලා. ඒකයි කිව්වේ එක ඒක දේශයකින් කොටසක් තමයි ප්‍රධානත්වයේ සලකලා මේ පටිච්ච සමුප්පාද ක්‍රමයේදී හේතුඵල ධර්මතාව විග්‍රහ වෙලා තියෙන්නේ. මේ ප ဋ ාණ ක්‍රමයේ ලක්ෂණ ඒක නෙමෙයි. ඒ ගැන විස්තර කරන්නේ ආහච්ච පච්චයට්ටි මාරබ්බ පන ප ဋ ාණ නයෝ මේ මේ හේතුවෙන් මේ මේ ඵලය ලැබෙනවා කියලා සුවිශේෂී විස්තර ක්‍රමෙන් කරන ලද ඉතිරියක් නැර සියල්ල දේශනා කරපු ක්‍රමය විස්තර කරපු ක්‍රමය තමයි ප ဋ ාණ ක්‍රමය. නානප්පකාරාණි ඨානානි එත්තාති ප ဋ ාණණයෝ. දැන් කුසල කුසල චේතනා පහළ වෙන්න අවිද්‍යාවත් හේතු වෙනවා. ලෝභයත් හේතු වෙනවා. ද්වේෂයත් හේතු වෙනවා. තවත් තවත් දේවල් හේතු වෙනවා. එන්නේ ඒ විදිහට ඒ ඔක්කොම හේතු අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා කියලා පටිච්චසමුප්පාදයෙන් කියවා නම් ඊට වඩා ඒ සංස්කාර ඇතිවීමට අවිද්‍යාව සමග තවත් හුඟක් ධර්මතා බලපානවා. යටත් පිරිසෙන් සමහරලාට කන බොන ආහාරය පවා කයට බලපාලා හිතට බලපානවා. සංස්කාර රැස්වෙන්නේ. ඒ හැම එකක්ම ඉතිරියක් නැතුවම දේශනා කරපු ක්‍රමය තමයි ප ဋ ාණ ක්‍රමය. ඒකයි නොඑක ආකාරයෙන් මේකේ දේශනා වෙලා තියෙනවා. දැන් එතකොට ඒ ප්‍රත්‍ය ප ဋ ාණ ප්‍රත්‍ය තියෙනෝනේ 24ක්. ඔය මාතෘකා කරපු එකෙන් කියවුනේ ඒ පිළිබඳව. පළමුවෙන්ම කියවෙන්නේ හේතු ප්‍රත්‍ය. හේතුපච්චයෝති හේතු හේතු සම්පයුත්තකානං ධම්මානං තං සමුත්ථානානං ච රූපාණං හේතුපච්චේන පච්චයෝ බලන්න හේතුපච්චය කියලා කියන්නේ හේතු කියන්නේ ලෝභ ద్వේෂ මෝහ අලෝභ අද්වේෂ අමෝහ හේතු හයයි හේතු නෙමෙයි හේතු ප්‍රත්‍ය කියන්නේ ප්‍රත්‍ය කියලා කියන්නේ එයින් සිද්ධ වෙන උපකාරය උදව්ව ප්‍රත්‍යය හේතුව කියන එකයි. එතකොට හේතු ප්‍රත්‍ය කියන දෙකේම තේරුම තමයි හේතු වශයෙන් උපකාර වීම කියන එකයි ඔගේ තේරුම. මොනවටද හේතු වෙන්නේ? හේතු සම්පයුත්තකානං ධම්මානං හේතුත් සමග යෙදෙන චිත්ත චෛතසික ධර්මයන්ට දැන් බොහොම සාවධානව අහන්නට ඕනේ. බලන්න මෙතෙන් ඉස්සෙල්ලා දැනගන්නට ඕනේ මං ඔය ටි ඉස්සෙල්ලා දේශනා දෙකකදී ප්‍රකාශ කරලා තියෙනවා පටිච්ච සමුප්පාදයේ පිළිබඳව විග්‍රහයක්. ඊළඟට අර සිත් 89යි චෛතසික 52යි අටවිසි රූපයයි නිර්වාණයයි ගැන සම්පූර්ණ දේශනාවකට අවකාශය අරගෙන විස්තර කළා. ඒ පටිච්ච සමුප්පාදයේ පිළිබඳවයි මේ පරමාර්ථ ධර්ම සිත් 89 ආදී මේවා පිළිබඳවයි අවබෝධය දැන් අවදි කරගන්නට ඕනේ. එතන ඉඳලා මේ දේශනාව විකාශනය වෙන්නේ. අන්න එතකොට ගන්නකොට එතන කියවුණා නේද හේතු යෙදෙන්නේ නැති සිත් තියෙනවා 18ක්. ඒ හිත් 18 පහළ වීමටවත් ඒ හිත්වල යෙදෙන චෛතසික පහළ වීමටවත් හේතු බලපෑමක් කරන්නේ හේතු ප්‍රත්‍ය යෙදෙන්නේ නැහැ. එහෙනම් ඉතුරු තියෙනවා සිත් 76ක්. ඒ 76 තියෙනවා එක හේතුවක් යෙදෙන සිත් දෙකක්. මෝහය යෙදෙන මෝහ මූල සිත් දෙක. ඒ සිත් දෙකත් ඒ සිත් වල යෙදෙන චෛතසිකත් පහළ වීමට හේතු ප්‍රත්‍ය බලපාලා තියෙනවා මෝහය යෙදුණු නිසා. හේතු දෙකක් යෙදෙන සිත් තියෙනවා 22ක්. ඒ කියන්නේ අකුසල් සිත් ලෝභ මූල 8යි. ඒ අටේ දෙන හේතු දෙකයි. ලෝභ, මෝහ. ද්වේෂ සිද්ධියන්නේ දෙකයි. ඒ දෙකේ යෙදෙන හේතු වලින් ද්වේෂයයි මෝහයයි. ඊළඟට ත්‍රි හේතුක හේතු තුනක් යෙදෙන සිත් තියෙනවා. ඒ කියන්නේ හේතු දෙකක් යෙදෙන කුසල් සිතුත් තියෙනවා 12ක්. අර කාමශෝභන කියන ගොඩේ 24න් ඥාන විප්‍රයුක්ත කුසල් හතරයි, විපාක හතරයි, ක්‍රියා හතරයි. හේතු යෙදෙන්නේ දෙකයි. එනම් අලෝභ අද්වේෂ. ඊළඟට එතන ඥාන සංප්‍රයුක්තත් ඒ විදිහටම 12ක් තියෙනවා. කුසල් හතරයි, විපාක හතරයි, ක්‍රියා හතරයි. රූපාවචර ධාන කුසල් පහයි, විපාක පහයි, ක්‍රියා පහයි 15යි. අරෝපාවචර කුසල විපාක ක්‍රියා 12යි. ලෝකෝත්තර කුසල විපාක. ඒ ටිකේ එතකොට සිත් වෙනවා 40 හතක්. ඒ වගේ හේතු තුනක් මේ දෙනවා. අලෝභ, අද්වේෂ, අමෝහ. ඒ නිසා හේතු එකක් යෙදෙන සිත්වලටත්, හේතු දෙකක් යෙදෙන සිත්වලටත්, හේතු තුනම යෙදෙන සිත්වලටත් හේතු හතරක් හොවත් යෙදෙන්නේ නැහැ. ඒ නිසා හේතු ශක්තිය, හේතු ප්‍රත්‍ය වගේ ඒවට ශක්තිය දීලා තියෙනවා. ඒකයි එතකොට මේ සිත් ඔක්කොමයි සිත් 76ක්. ඒ හිත් 76ටම හේතු වශයෙන් උදව් දීලා තියෙනවා. ඒකයි කියවේ ඒ වගේ මේ සිත්වල යෙදුණු හේතු හය හැර ගැළපෙන විදියට හේතු හය අයින් කරලා තවත් චෛතසිකය දෙනවා. ඒ චෛතසිකවල පාලවීමටත් මේ හේතු ප්‍රත්‍ය කියන ශක්තිය දීලා තියෙනවා. ඒකයි කියවේ හේතු සම්පයුත්තකානං ධම්මාණං හේතුත් සමග එකට ඉපදීම, නිරුද්ධ වීම ආදී අර මූලික ලක්ෂණ හතරක් තියෙන්නේ. ඒ ලක්ෂණ හතරෙන් මේ හේතු අරවට උදව් දීලා තියෙනවා. නිසාකන හේතු ප්‍රත්‍ය තියෙනවා. ඊළඟට හේතු උදව් වෙන්නේ ඒ නාම ධර්ම වලට චිත්තචෛසික වලට පමණක්ද? නැත. එනම් තං සමුට්ඨානානංච රූපාණං ඒ හේතු යෙදෙනකොට මේ කයේ පටවියාපෝ තේජෝ ආයෝ ආදී වශයෙන් යම් රූප සමුදායක් ඇති වෙනවනම් ඒ සියල්ලටමත් අර හේතු ප්‍රත්‍ය ලැබිලා තියෙනවා. දැන් කර්මජ රූප තියෙනවානේ 20ක්. චක්කුඉන්ද්‍රිය, සෝතින්ද්‍රිය, ගාහනින්ද්‍රිය, ජීවහින්ද්‍රිය, කායින්ද්‍රිය, ඉත්ත්‍ින්ද්‍රිය, පුරිසින්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, හෘදේ වස්තු රූපය. ඊළඟට පඨ ව්‍යාපෝ තේජෝ වන්න ගන්ධ රස ඕජා ආකාශ රූපය. උපචේ සම්තති. ඔය ටික හටගන්න කර්මජ රූප කියලානේ. එතකොට ඒකට චිත්තචෛතසික බලපාලා තියෙනවා එතකොට. කර්මයෙන් හටගන්නේ. පෙර කරන ලද කර්මයෙන් අතුරු විපාකයක් වශයෙන්. ඊළඟ චිත්තජ රූප තියෙනවනේ 17ක් හිතෙන් හටගන්න. ඒවා තමයි ඉස්සරළම ශබ්ද රූප, කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති රූප දෙක සිතෙන්මයි හටගන්නේ. ඊළඟට ශබ්ද රූපය. ඊළඟට ලහුතා මුදුතා කම්මඤ්ඤතා රූප තුනයි. ඊළඟට පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රසෝජා ආකාශ රූපය 15යි 15යි මෙතන උපචේ සංතති දෙකයි 17යි ඔය රූප ඇතිවීමටත් බලපානවා කොහොමද අපි දැනගන්නේ සරලයි බලන්න දැන් රූප වලින් අපට රූප 28න් ඇස ඇසට පේන්නේ නැහෙනි පඨවි ධාතුව ඇහැට පේන්නේ නැහෙනි අපට ඕනම දෙයක පේන්නේ මොකන්ද පාටනේ වර්ණයනේ පේන්නේ. ඇහැට පේන්නේ පාට පමණයි. බලන්න දැන් හිත පිරිසිදු වෙනකොට මේ කයේ ඒ රූප කලාප කොච්චර පිරිසිදු වෙනවද කියලා කිව්වොත් බලන්න බුදුරජාණන් වහන්සේගේ ඔය අභිධර්මයේ මෙනෙහි කරනකොට අපි කතාවට කියනවා ශ්‍රවණක් ගැන බුදුරැස් වේදුනා කියලා. බලන්න ඔක කොච්චර ස්වාභාවික ක්‍රියාදාමයක්ද කියලා. දැන් නීල පීත ලෝහිත ඕදාත මාජේෂ්ඨ ප්‍රභාෂර නීල කියලා කියන්නේ නිල් පාට. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ කේශ ධාතු වලට, ලොම් ධාතු වලට මේ සිතේ පිරිසිදුකම, අලෝභාදවේ සමෝහ ශක්තිය කොච්චර බලපෑවද කියලා කිව්වොත් පියවි ලෝකයට දැක ගැනීමට තරමට ඒ වගේ නිල් පාට වේදුනා. පීත බුදුරජාණන් වහන්සේගේ සෙම පිත්වල් කොච්චර මේ අලෝභාද්වේ සමෝහ මුල් වෙච්ච හිතෙන් ඇති වුණාද ඉපදුනාද කියලා කිව්වොත් කහපාට විහිදුනා ලෝකයට පියවියෙන් දකින්න පුළුවන්. ලෝහිත බුදුරජාණන් වහන්සේගේ ලේ ධාතුවේ ලේ ධාතුව මේ පිරිසිදු අලෝභාදයේ සමෝ චිත්තජ රූප කලාප වලින් බලපෑමක් වුණාද කියලා කිව්වොත් ඒ ලෝහිත වර්ණයේ ලේ ධාතුව හරහා සිතේ බලපෑමෙන් පිටතටම විහිදුනා රැස් විදිහට ඕදාත බුදුරජාණන් වහන්සේගේ ඇටසැකිල්ල අස්තිපංජරයට අස්තිපංජරය පහළ වුණේ එතකොට ඒ වෙලාවේදී මේ අලෝභාදයේ සමෝ චිත්තජ රූප තුලින් සමන්විත වුණේ. ඒ නිසා සුදු පාට ඕදාත මාංජේෂ්ඨ ශරීරයේ තියෙන මිශ්‍ර වර්ණයට මිශ්‍ර වර්ණ රූප කලාපත් අර විදිහටම අලෝභාදයේ සමෝ මුල් කරගෙන පහළන ඒ නිසා මන්දිතිය පාට ඊළඟට ප්‍රභාසර ඒ සියල්ලම එක්කලා මේ බොහොම රැස්විරීමක් සිද්ධ වුණා ප්‍රභාෂර ප්‍රභාෂිත වුණා බලන්න එතකොට ඕක මේ අමුතු දෙයක් නෙවෙයි අපි ගොඩක් කරාට කියන්නේ ඕවා නිර්මාණය කරපු කතාද ඒක නිර්මාණය කරපුවා නෙමෙයි හිත දියුණු කරගෙන આવොත් අදත් ওই ටික ලබන්න පුළුවන් සෑහෙන මට්ටමකට බුදු කෙනෙකුගේ මට්ටමට නෙමෙයි අන්න ඒ නිසා පැහැදිලි වෙනවා එහෙනම් අනිත් රූප කලාපත් මේ හිතේ බලපෑම නිසා බලන්න දැන් තරහගත්තු කෙනෙකුගේ හිත මේ මොන කළු වෙනවනේ බලන්න එතකොට ඒ වෙන්නේ අර සිතනේ තරහ එන්නේ කයට නෙමෙයි හිතට නෙන්නේ ඒ නිසා අර ලේ ධාතුව කළු වෙනවා දැන් ಪರಿචිත විඥානාඥාණයේ තියෙන කෙනෙක් අනින් කෙනෙකුගේ හිත බලන්නෙත් එහෙමනේ හෘදේ වස්තුවේ හිත පවතිනවා ලේ ධාතුව ඇසුරු කරගෙන ඒ ලේ ධාතුවේ වර්ණය සලකලා තමයි ආලෝක කසිනේ විහිදුවලා අභිඥා බලයෙන් මෙයා ඉන්නේ ද්වේෂ හිතකින් මෙයා ඉන්නේ කුසල හිතකින් මෙයා ඉන්නේ ආදි වශයෙන් අර හිත බලලා කියන්නේ ඒ නිසා ඒ චිත්තජ රූප කලාප පහළ වීම කර්මජ චිත්තජ කියන මේ ඒතර රූපය ඇතිවීමට හේතු උදව් වෙලා තියෙනවා හේතු ප්‍රත්‍ය එදිලා තියෙනවා දැන් ඔන්න ඔය ටික ඔහොම තේරුම් අරගෙන ඕකයි හේතු ප්‍රත්‍ය කියලා කියන්නේ එතකොට හේතු ප්‍රත්‍ය දැන් ඔය ටික හුඟක් අයට අහලා අඩුයි. ඕක අපට පුළුවන් පටිච්ච සමුප්පාදයට ගලපන්න. කොහොමද? පටිච්ච සමුප්පාදේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැන හේතු ප්‍රත්‍ය තියෙනවා. ඊළඟට නාම රූපච්ඡ සලායතන කියන තැන කියන තැන හේතු ප්‍රත්‍ය තියෙනවා. ඊළඟට තණ්හාපච්චය උපාදානං කියන තැනත් උපාදාන උපාදානපච්චය භව කියන තැනත් හේතු ප්‍රත්‍ය තියෙනවා. කොහොමද තේරුම් කරලා දෙනවා. දැන් බලන්න අවිද්‍යාව කිය අවිද්‍යාව කියන්නේ මොකන්ද? මෝහයනේ. එතකොට අවිද්‍යාව අකුසල සංස්කාර ඇතිවීමට හේතු වෙනවා. ඇයි හේතු වෙන්නේ? අවිද්‍යාව සියලු අකුසල සිත් 12ෙම යෙදෙනවා. ඒ නිසා මෙතන අවිද්‍යාව අර අකුසල සංස්කාර 12ම ඇතිවීමට හේතුයි. ඒ කියන්නේ ලෝභ මූලික සිත් අටෙත් අවිද්‍යාව සංඛ්‍යාත මෝහය තියෙනවා. ද්වේෂ මූල සිත් දෙකෙත් තියෙනවා. මෝහ මූල සිත් දෙකෙත් තියෙනවා. ඒ නිසා හේතු ශක්තිය හේතු ප්‍රත්‍ය අවිජ්ජාපච්ච සංඛාරා කියන තැන තියෙනවා. හැබැයි කුසල සංස්කාර කියනට ගන්න බෑ. ඔතෙන්ද ගන්න පුළුවන් අර උපනිශ්‍රය ප්‍රත්‍ය සම්බන්ධ කරලා නම් ගන්න පුළුවන්. අකුසල සංස්කාර ටිකට තමයි අකුසල චේතනා ටික ඇතිවීමට තමයි ඔය අවිජ්ජාපච්ච සංඛාරා කියන තැනට හේතු ප්‍රත්‍ය යොදා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඊළඟට සලායතන පත්‍ය පස්සෝ නාම රූප පත්‍ය සලායතනම් කියන තැන හේතු ප්‍රත්‍ය තියෙනවා. ඒක අපි වෙන් කරලා ගන්නට ඕනේ. දැන් රූප වල නම් හේතුය දෙන්නේ නැහනේ. සලායතන කියනකොටත් චක්කායතන, සෝතායතන, ඝානායතන, ජීවායතන, කායායතන වල චිත්තචෛසිකය දෙන්නේ නැහනේ, හේතුය දෙන්නේ නැහනේ. ඒ නිසා එතන ගන්න තියෙන්නේ කොහොමද? නාමපච්චයා චට්ඨායතන. චට්ඨායතනය කියලා කියන්නේ හයවෙනි ආයතනය. හයවෙනි ආයතනය කියලා කියන්නේ මන ආයතනය. එතකොට හේතු සහිත සිත් පහළ වීමට මේ කියවෙච්ච නාම ගොඩේ තියෙන හේතු බලපානවා. දැන් මුතන විපාක පංචකයක් නේ තියෙන්නේ. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා කියන විපාක කොටසක්. එතකොට ඒ විපාක චෛතසික මණ්ඩලයක් තියෙනවානේ. ඒක නෙතන නාම රූප කියන තැන නාම කියන චෛතසිකනේ. ඒ විපාක සිතත් එක්ක යෙදෙන ඒ සිතේ අලෝභ, අද්වේෂ, අමෝහය දෙන්න පුළුවන්. නැත්නම් අලෝභ, අද්වේෂ පමණක් යෙදෙන්න පුළුවන් ඥාන විප්‍රයුක්ත සිත්වල. එතකොට හේතු දෙකක් හරි හේතු තුනක් හරි උදව් වෙනවා අනිත් පැත්තෙන් හයවෙනි ආයතනය මන ආයතනයට. ඇයි? සහේතුක සිත්. සහේතුක සිත් නම් හේතු යෙදෙනවා අනිවාර්යෙන්. එතකොට මෙතන විපාක සිතේ යෙදෙන අලෝභ අද්වේෂ අමෝහ ශක්තිය තමයි අර විපාක සිතේ මේ විපාක සිත් කාණ්ඩයටම හේතු ප්‍රත්‍ය වශයෙන් උදව් දෙන්නේ ඊළඟට ගත්තොත් තණ්හා පච්චය උපාදාන දැන් තණ්හාව කියලා කියන්නේ මොකන්ද? ලෝභයනේ. ලෝභය කියන්නේ හේතුවක්නේ. අකුසල හේතුවක්නේ. එතකොට උපාදාන කියලා කියන්නේ කාමෝපාදාන, ditthෝපාදාන, සීලාබතෝපාදාන, අත්වාදෝපාදාන. කාමෝපාදානය කියන්නේ ලෝභයමයි. ditthෝපාදාන, සීලාබතෝපාදාන, අත්වාදෝපාදාන කියන්නේ ditthi චෛතසිකය. එතකොට ලෝභය ලෝභය ඇතිවීමට උදව් වෙනවා කියන තැනදී එන්නේ නැහැ හේතුප්‍රත්‍යය. එතන උපනිෂා ප්‍රත්‍ය ඕන යෙදෙනවා. දැන් මෙතන කෙලින්ම හේතු වෙන්නේ අර දිට්ඨිය ඇතිවීමට. තණ්හාපච්ච උපාදානං කියනකොට කාමෝපාදානයේ හැර අනිත් ditthෝපාදානාදී උපාදාන තුන ඇතිවීමට එහෙම නැත්නම් ditthi ඇතිවීමට තව විදිහකට ගත්තොත් ditthi සම්පවිත සිත් හතර ඇතිවීමට හේතු වෙනවා තණ්හාව. තණ්හාව කියන්නේ ලෝභය. ඒ නිසා එතන හේතු ප්‍රත්‍ය තියෙනවා. එක හේතුවක් හරි යෙදුණා නම් මං කියවා අනිවාර්යෙන් හේතු ප්‍රත්‍ය තියෙනවා. ඔතන මෝහය නැද්ද? මෝහයක් තියෙනවා. නමුත් අපට මෙතන පටිච්ච සමුප්පාදයේදී ගලපන්නේ. ඒ නිසා තමයි අපි ගත්තේ ලෝභය විතරක් මුල් කරගෙන. පටිච්ච සමුප්පාදයේ ඒකදේශයයි. අන්න ඊළඟට උපාදානපච්චය භව කියන තැන හේතු ප්‍රත්‍ය තියෙනවා. එතකොට උපාදානය කියනකොට එතන ගන්නේ කාමෝපාදානය. මොකද අනිත් උපාදාන තුන උපාදාන වෙනවා. හැබැයි හේතු වෙන්නේ නැහැනේ. ඒ නිසා මෙතනදී කියන්නේ කාමෝපාදානය පමණයි. ඇයි? කාමෝපාදානය තමයි ලෝභ හේතුව වෙන්නේ. ඒ නිසා උපාදානපච්ච භව භව කියලා කියන්නේ අර මුලින් ගත්ත සංස්කාර ටිකම තමයි. එතකොට එතනත් ගන්න සංස්කාර වශයෙන් මොනවද? අකුසල සංස්කාර 12 පමණයි. අකුසල චේතනා 12. 12නුත් මෙතන ලෝභය ලෝභය ප්‍රත්‍ය වෙනවා කියනකොට අපට ගන්න තියෙන එමනම් ලෝභ චේතනාට පමණයි. බලන්න කොච්චර සූක්ෂම ප්‍රභේදද කියලා. ඒ නිසා උපාදානපච්චය භවෝ කියන තැනදී හේතු ප්‍රත්‍ය තියෙනවා. ඇයි උපාදානය කියලා තැන ලෝභ හේතුව තියෙන නිසා. ඒ නිසා ඒ ලෝභ හේතුව උදව් වෙනවා අකුසල සංස්කාර වලින් ලෝභ චේතනා 8 ඇතිවීමට ඔන්න හේතු ප්‍රත්‍ය පිළිබඳව හේතු ප්‍රත්‍ය පටිච්ච සමුප්පාදේ ඔන්න ඔය අවස්ථා හතරේ දෙනවා. ඊළඟට අපට තියෙන්නේ ආරම්මන පච්චය. ආරම්මන පච්චය කියලා කියන්නේ රූපායතනං චක් ආරම්මන පච්චයෝති රූපායතනං චක්ඛු විඥාන ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මනප්පච්චේන අපච්චයෝ සද්ධායතනං සෝත විඥාන ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මනප්පච්චේන අපච්චයෝ ගන්ධායතනං ඝාන විඥාන ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මනප්පච්චේන අපච්චයෝ රසායතනං ජීවා විඥාන ධාතු යාතං සංපයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චේන පච්චයෝ පොට්ටබ්බායතනං කාය විඥාන ධාතු යාතං සංපයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චේන පච්චයෝ රූපායතනං සද්ධායතනං ගන්ධායතනං රසායතනං පොට්ටබ්බායතනං මනෝ ධාතු යාතං සංපයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චේන පච්චයෝ සබ්බේ ධම්මා මනෝ විඥාන ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මනප්පච්චේන පච්චයෝ යං යං ධම්මං ආරබ්බ යේ යේ ධම්මා uppajjante citta cetasika ධම්මා තේ තේ ධම්මා තේසං තේසං ධම්මානං ආරම්මනප්පච්චේන පච්චයෝ කොහොමයි විග්‍රහය ඒක අපි ගන්නවා දැන් ආරම්මනප්පච්චයෝ ආරම්මන කියලා කියන්නේ රූපාරම්මන, සද්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබාරම්මන, ධම්මාරම්මන. ආරම්මණය නෙමේ ආරමුණු නෙමේ ආරම්මන ප්‍රත්‍ය කියන්නේ. චිත්තචෛසිකයන්ගේ පහළවීමට මේ අරමුණු උදව් වෙනවා. අන්න ඒක තමයි ආරම්මන ප්‍රත්‍ය කියලා කියන්නේ. ප්‍රත්‍ය කියන්නේ උදව්ව. අරමුණු වශයෙන් උදව් වීම ආරම්මන ප්‍රත්‍ය. කුමකටද? චිත්තචෛසික 15 වීම සඳහා. එතකොට කියනවා රෝපායතනං චක්කු විඥාන ධාතුය තං සම්පයුත්ත කාණංච ධම්මාණං ආරම්මන පච්චින පච්චය. දැන් රෝපායතනය කියලා කියන්නේ වර්ණ රූපේනේ. පාට නයමක. එතකොට පාට අරමුණු වෙන්නේ කොහාටද? ඇසට. ඇසට අරමුණු වුණාට පස්සේ පාට මොකද වෙන්නේ? චක්කු විඥාන ධාතු චක්කු විඥාන ධාතු කියන මේ සිත් දෙකක් තියෙනවා අර 89 ඒව පහළ වෙනවා තං සම්පයුත්ත කාමංච ධම්මාන චක්කු විඥාන සිත් දෙක තනියෙන්ද පහළ වෙන්නේ නැහැ පස්ස වේදනාදී චෛසික හතක් පහළ වෙනවා ඒ හත පහළ වීමටත් එතකොට උදව් වුනේ මොකද්ද රූපාරම්මණය චක්කු විඥාණයට තනියෙන් බෑ ඒක ඒක කරගන්න එහෙනම් ඒකනේ අර තින්නම් සංගති පස්සෝ කියලා සඳහන් වෙන්නේ. චක්කුංච පටිච්ච රූපේච උප්පාජ්ජති චක්කු විඥානං. රූප දැකීමේ ශක්තිය නැමැති ඇසයි ඇසටම ගෝචර වෙන රූපාරම්මණයයි කියන මේ දෙක මුල් කරගෙන චක්කු විඥාන කියන සිත පහළ වෙන්නේ. ඒතර චක්කු විඥාන සිත තනියෙන් පහළ වෙන්නේ චෛතසිකත් එක්ක තමයි පහළ වෙන්නේ. ඒ නිසා මේ රූපාරම්මණය චක්කු විඥාන සිතත් ඒකේ දෙන චෛතසිකත් පහළ වීමට අරමුණක් වශයෙන් උදා වුණා වෙනවා. දැන් උත්පත්තියෙන් අන්ධයි කියලා කියමු. උත්පත්තියෙන් අන්ධ නම් එයාට චක්කු විඥාන සිත් පහළ වෙන්නේ නැහැ. ඇයි? රූපාරම්මණය ගන්න බැරි නිසා. ඊළඟට ශබ්දායතන සෝත විඥාන ධාතුය. ශබ්ද ආයතන කනට ගන්න අරමුණ. ඒක සෝත විඥාන ධාතුය තං සම්පයුත්ත කාණංච ධම්මාන. සෝත විඥාන ධාතුව කියන මේ සිත් යුගලයටත් ඒහා යෙදෙන චෛතසිකවලටත් ඉපදීමට අරමුණක් වශයෙන් උදව් වුණා වෙනවා. මොකද ශබ්ද රූපය තිබුණ නැත්නම් සෝත විඥාන සිත පහළ වෙන්නේ නැහැ. සෝත විඥාන හිත පහළ වුණ නැත්නම් ඒකේ දෙන චෛතසික පහළ වෙන්නේ නැහැ. ඊළඟට ගාහනායතනම් ගන්ධායතනම් නහයට ගන්න නැහැයට ගන්න ගඳ සුවඳ අරමුණ. ඒ අරමුණ ගාහන විඥාන ධාතුවා තන් සම්පයුත්තකානංච ධම්මානං. ගාහන විඥාන ධාතුව කියන මේ ඒසි දෙකටත් ඒහා යෙදෙන චෛතසික වලටත් ඉපදීමට අරමුණක් වශයෙන් උදව් වුණා වෙනවා. රසායතනං ජීවහා විඥාන ධාතුවා. රසායතනේ දිවට දැනෙන රසය. ඒ රසයත් එතකොට ජීවහා විඥාන ධාතුවා. ජීවහා විඥාන කියන මේ සිත් යුගලයත් ඒකේ දැන චෛතසිකත් පහළ වීමට අරමුණක් වශයෙන් උදව් වුණා වෙනවා. ඒ නිසා එතනක් තියෙන ආරම්මන ප්‍රත්‍යය. ඊළඟ පොට්ටබ්බායතන. කයට ගන්න ස්පර්ශය. ඒ ස්පර්ශය කාය විඥාන ධාතු සිද්දයකට සුඛසාගත දුක්ඛසාගත. සිද්දක ඇතිවීමට සහ ඒ සිද්දකේ යෙදෙන චෛතසික ඇතිවීමට අරමුණක් වශයෙන් උදව් වුණා වෙනවා. ඊළඟට රූපායතන, සද්ධායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන. ඒ චක්කුසෝත ගාන ජීව කාය කියන මේ ප්‍රසාද පහටම හමු වෙන මේ රූප ශබ්ද ආදී අරමුණු ඔක්කොම මනෝ ධාතුව කියන පංචද්වාරා වර්ජන සිතටත් අර සිත අසුනාවය අතුරින් එකක් සම්පටිච්ඡන කියන සිත් දෙකටත් ඒ සිත්වල යෙදෙන චෛතසිකත් ඇතිවීමට උදව් වෙනවා ඒ කියන්නේ රූපාරම්මණය ගන්නකොට ඉස්සරලම චක්කු විඥාණයට ඇති ඉස්සලා පංචාද්වාර වර්ජන සිත තමයි පහළ වෙන්නේ. සද්ධාරම්මණය ගන්නකොටත් ওই පංචාරම්මණය ගන්නකොටම කල්ැතුව පහළ වෙන්නේ පංචාද්වාර වර්ජන. ඊට පස්සේ චක්කු විඥාන. ඊට පස්සේ සම්පටිච්ඡන සිත් දෙක. ඒතර සම්පටිච්ඡන සිත් දෙකටත් පංචද්වාර වර්ජන සිතරත් තමයි මනෝ ධාතු ත්‍රිකය කියලා කියන්නේ. මේ මනෝ ධාතු ත්‍රිකය නැමැති සිත් තුන පහළ වීමට, ඒ වගේ දෙන චෛතසික පහළ වීමට අර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන අරමුණු පහම ඒ වෙලාවට උදව් වෙනවා. චෛතසික සමග ඒ සිත් තුන පහළ වෙන්නට. ඊළඟට සබ්බේ ධම්මා මනෝවිඤ්ඤාණ ධාතුයා තං සම්පවිත කාණංච ධම්මානං ආරම්මන පච්චේන පච්චෝ. ඒතර මනෝවිඤ්ඤාණ ධාතුව කියනකොට ඔය චක්කු විඤ්ඤාණාදී හය අයින් කරලා ඉතුරු වෙන සිත් 76ම මනෝවිඤ්ඤාණ ධාතුව. මනෝවිඤ්ඤාණ ධාතුවට මාර්ගඵල සිත් පවා ඇතුළත් වෙනවා. අකුසාසිත, කුසාසිත ඒවා ඇතුළත් වෙනවා. එතකොට මේ සිත් ටිකට සියලු ධර්ම අරමුණු වෙනවා කියලා කියනවා. ඒක වෙන්වෙන් කරලා ගන්නට ඕනේ. දැන් සියලුම දේවල් චිත්ත, චෛතසික, රූප, නිර්වාණ ඔය ඉස්සලා කියපු ඔය රූප ශබ්ද ගාන්ත රස ඕවත් අරමුණු කරන්න පුළුවන්. එතකොට සියලුම ධර්ම අරමුණු කරන්න පුළුවන් සිත් තියනවා කියද්දී සිත් තියෙනවා හයක්. මොනවාද? රහතන් වහන්සේගේ ඥාන සංප්‍රයුක්ත කාමාවචර කාමසෝවන ක්‍රියාසිත හතරයි ඊට පූර්වාංගම වැඩ කරන මනෝද්වාර වර්ජන සිතයි රහතන් වහන්සේට පංචම ධානයෙන් යුක්ත වෙච්ච ක්‍රියා අභිඥාසිතයි සියල්ල අරමුණු කරන්න පුළුවන් අනිශ්චිතවට කොටස් කොටස් වශයෙන් සමස්තයක් වශයෙන් ගන්නකොට ඒ සිත් 76ම මනෝවිඤ්ඤාණ ධාතුව නිසා සමස්තයක් ගොඩ පිටින් ගත්තට පස්සේ ඒ ටිකේ ඉන්නවා ඔක්කොම අරමුණු කරන්න පුළුවන් ඒවා කොටස් කොටස් වශයෙන්. අර සිත් හයට නම් සියල්ලම අරමුණු කරන්න පුළුවන්. අර වගේ ඊග වෙනස්කම් තියෙනවා. ඒ නිසා මනෝවිඤ්ඤාණ ධාතුව නැමැති මේ සිත් ගොනුවට අරමුණු කරන්න බැරි දෙයක් නෑ. ඒක සබ්බේ ධම්මා මනෝවිඤ්ඤාණ ධාතුව. සියලු ධර්ම මනෝවිඥාන ධාතු කියන මේ සිත් 76ටත් ඒකේ දෙන චෛතසික වලටත් ඉපදීමට අරමුණු වශයෙන් උදව් වුණා වෙනවා. උදව් වෙනවා. පස්සේ ඒක විස්තර කරනවා යං යං ධම්මං ආරබ්බ යේ යේ ධම්මා uppajjanti චිත්ත චේතසිකා ධම්මා. යම් යම් රූපාදී අරමුණ මුල් කරගෙන අරමුණු කරගෙන යම් යම් චිත්තචෛසික ධර්ම උපදිනවා නම් ඒ ඒ චිත්තචෛසික ධර්මයන්ගේ ඉපදීමට අර කියවෙච්ච රූපාරම්මන, සද්ධාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන කියන අරමුණු අරමුණු වශයෙන් ආරම්මන ප්‍රත්‍ය වශයෙන් උදා වුණා වෙනවා. ඊළඟට කුඤ්ඤාභි සංස්කාර කියන කොටසේ කාමාවචර කුසල් අටගත්තොත් එයාට අරමුණු වෙන්නේ ඒ සංස්කාර ඇතිවීමට අවිද්‍යාව හේතු වෙන්නේ කොහොමද? අවිද්‍යාව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ක්ෂය වය වයසයෙන් මෙනෙහි කළොත් ත්‍රිලක්ෂණයට හරවලා භාවනා කරන යෝගාවචරයේ ඒ විලාමේදී එයාට පහළ වෙන අර ඥාන සංප්‍රයුක්ත වූද ඥාන විප්‍රයුක්ත වූද කුසල්සිත අට පහළ වීමට අරමුණු වෙන්නේ මොකද්ද? ඒ චිත්තචෛසික මඬුල්ල පහළ වෙන්න අරමුණු වෙන්නේ මොකද්ද? අවිද්‍යාව. ත්‍රිලක්ෂණය නෙමෙයි අවිද්‍යාව. අවිද්‍යාව අරමුණු කරගෙන නේ අර එයා ඇති කරගත්තේ කුසල චේතනා. ඒ නිසා ඒ කුසල සංස්කාර කාමාවචර කුසල සංස්කාර ඇතිවීමට අවිද්‍යාව අරමුණක් වශයෙන් උදා වුණා වෙනවා. ඊළඟ රූපාවචර කියන ඒ සංස්කාර වලට කොහොමද හේතු වෙන්නේ? ධාන ලබලා, අභිඥා ලබලා, පරිචිත්ත විඥාන ඥාණයෙන් වෙන කෙනෙකුගේ මෝහ හිතක් දැනගන්නවා. අනබාන. එතකොට අභිඥාසිතට මොකක්ද අරමුණ? අර කෙනාගේ මෝහය. එතකොට ඒ අරමුණ උදව් වුණා නේද? එතකොට අභිඥා සිතට සහ අභිඥා සිතේ යෙදෙන චෛතසික වලට අරමුණක් වශයෙන් උදව් වුණා. ඒ නිසා අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැන හේතු ප්‍රත්‍ය ඔන්න ඔය විදිහට යෙදෙනවා. ඊළඟට සලායතන පත්‍ය පස්සෝ කියන තැන හේතු ප්‍රත්‍ය යෙදෙනවා. ඒ කොහොමද යෙදෙන්නේ? දැන් සලායතන කියනකොට චක්කායතන, සෝතායතන, ගාහනායතන, ජීවහායතන, කායායතන වලට අරමුණු ගන්න බෑ. ඒ නිසා ඒක අයින් කරගන්නට ඕනේ. මන ආයතනය කියන එක ඇතුලේ තියෙනවනේ සිත් 89ම. මන ආයතනය තුල තියෙන චක්කු විඥාන සිත් දෙකට ගත්තොත් එහෙම ඒ ටික අයින් කරගන්නට වෙනවා. මොකද එතන හේතු යෙදෙන්නේ නැති නිසා. එතන ආරම්මන ප්‍රත්‍ය වශයෙන් ගන්නකොට චක්කු විඥාන සිත් දෙක තියෙනවා. චක්කු විඥාන සිත් දෙකට පස්සේ චක්කු විඥාන සිත් දෙක පහළ වෙනකොට අනිවාර්යෙන් පස්සේ ඇති වෙනවා. අරමුණක් වශයෙන් ගන්නකොට. එතකොට රූපාරම්මණය ගන්නකොට ඒත් එක්කලා චක්කු විඥාන සිද්දකේ පස්සයක් ඇති වෙනවා. ඒ නිසා අන්න මනායතනය තුල තියෙන චක්කු විඥාන සිද්දක උදා වුණා වෙනවා අරමුණක් වශයෙන් චක්කු සංපස්සයට. ඉතින් ඒ නිසා දැන් මේ අවස්ථාවේදී අපි මේ ගැඹුරු ධර්ම කොටාසයක් දේශනා කරලා ශ්‍රවණය කරලා අපේ දෙපාර්ශ්වයේ පහළ වෙච්ච චිත්තසංතානවල ඒ මේ ධර්ම ශක්තිය මේ උතුම් ගාම්භීර ධර්ම දේශනා ලෝකයට පැවැත් වූ නිවන් මඟ එළිපෙළි කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී අසීමිත ගුණයන්ට උතුම් පූජෝපහාරයක් වේවා කියලා බුද්ධ පූජා පවත්වන්නට ඕන. සුවාසෝදාසක් ධර්මස්කන්ධයේ ධර්ම පූජාවක් වේවා අෂ්ටාරි පුද්ගල මහා සංඝරත්නයේ සංඝ පූජාවක් වේවා ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට ගුරු පූජාවක් වේවා කල්යාණ මිත්‍රයන් වහන්සේලාට සැනසීම පිණිස වේවා දැන් මේ සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියෙන් නිවන් සුව අවබෝධය පිණිස වේවා ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං එම ධර්මානුශාසනාව පැවැත්වුවේ අතිපූජ්‍ය තල්ගමුවේ සුධීරානන්ද ස්වාමීන් වහන්සේ